හොඳයි එහෙනම් අපේ ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් බොහොම වටිනා ධර්ම කාරණා බොහොමයක් හැමදෙනාම විමසුවා. ඉතින් හැමෝටම බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. මොකද හුඟක් දෙනා දැන් සම්බන්ධ වෙන අය බොහොම ප්‍රායෝගික ප්‍රශ්න මතු කරනවා ඒක ගොඩක් වැදගත් වෙනවා මොකද අපිට අර න්‍යායාත්මකව පමණක් දේවල් කතා කරනවට වඩා ඒවා ප්‍රායෝගික ජීවිතේ අපි අත්දකින විදිහේ අත්දකිනකොට ඇතිවන ගැටලු ඒවා Tamanට පුද්ගලික කාරණා වෙන්නට පුළුවන්. හැබැයි අපිට පොදුවේ සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රමාණයෙන් හරි සාකච්ඡා කිරීම Tamanගේ නිවැරදි දැක්ම ඇති කරගෙන පුහුණුව නිර්වද්‍ය කරගන්නත් ඒ බඳු ගැටලු වලට මැදි වෙලා ඉන්න තව බොහෝ දෙනාටත් ඒවා විසඳ ගන්න මඟ සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපි මේ ධර්ම කාරණා පැහැදිලි කරනකොට අපේ අවධානය යොමු නොවුණු බොහෝ පැතිවලට අවධානය යොමු කරලා විවිධ අංශවලින් ඒ කාරණය සාකච්ඡා කරන්න ඒවා උපකාර වෙනවා. ඉතින් ධර්ම දේශනාවකට වඩා සාකච්ඡාවක තියෙන වැදගත්කම ඒකයි. ඉතින් අද දවසේ අපේ අනුරුද්ධ හාමුදුරුවොත් සම්බන්ධ වෙන්නට උන්වහන්සේටත් අවස්ථාව ලැබුණා. ඉතින් උන්වහන්සේ තමයි මුලින්ම යෝජනා කරලා මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කළේ මේ තරුණ පිරිසක් සහභාගී කරගෙන ඉතින් උන්වහන්සේට දිනපතාම ඒ කියන්නේ සෑම සෙනසුරාදාකම සහභාගී වෙන්නට අවකාශ නැතත් ඉඩ ලැබෙන අවස්ථාවල හරි සහභාගී වීම අපි ගොඩක් අගය කොට සලකනවා. ඉතින් උන්වහන්සේ ඇතුළු අද දවසෙත් 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වුණා Zoom හරහා ඒ වගේම YouTube නාලිකාව හරහා තව විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සියලුම දෙනාට මේ ජනිත කරගත්තු කුසලයේ ධර්ම දේශනාව තුළින් ධර්ම සාකච්ඡාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අපි ජනිත කරගත් මේ සියලු කුසල් ප්‍රඥාව දියුණු කරගෙන සුවසේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීමට මේ කුසල් ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේටත් අපි තාම ගෞරවයෙන් নমස්කාර කරමින් පින් අනුමෝදන් කරනවා. සමින්හසේද මේ කරගෙන යන සාසනික කටයුතුත් ඒ වගේම සාන්නාසේගේ උතුම් වූ ප්‍රාර්ථනාවන් මුදුන් පමුණවා ගන්නට මේ ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා කියලා. සාදු සාදු